සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං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 කුසලා ධම්මා කුසලා ධම්මා අව්‍යාකතා ධම්මා තීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඉතින් අද මේ ධර්ම දේශනාව කර්මය සහ කර්මඵලය පිළිබඳව දේශනා කරනවා නම් හොඳයි කියලා පින්නතුල මතක් කරලා තියෙනවා. පින්නතුනි අපි විශේෂයෙන් මේ කර්මය කර්මඵලය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ විචිත්‍ර දේශනාවක් වන අභිධර්මය ඇත්තටම දේශනා කළ යුතුයි. මොකද එතන තමයි ඊටාම හොඳට මේ කර්මයක් කර්මඵලයක් පිළිබඳව කරුණු සඳහන් වන්නේ. පිනතුන බුදුරජාණන් වහන්සේගේ දේශනා සම්මුති දේශනා පරමාර්ථ දේශනා කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්මුතිය කියලා කියන්නේ මේ සම්මුතියේ ස්වභාවය තමයි මේ ලෝකේ ගත්තාම මෙහෙම් පිටින්ම සම්මුතියක්. සම්මුතියේ ස්වභාවය තමයි සම්මුතිය කියන එක වෙනස් වෙනවා. සාමාන්‍ය සම්මුතියක ස්වභාවය තමයි වහවහ වෙනස් වෙන එක. අපි ඕනම දෙයක් ගත්තොත් ඒක වෙනස් වෙනවා. දැන් බලන්න මේ ලෝකයේ තියෙන හිත නැති දේවල් ගත්තොත්, ieval දරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ඒ විතරක් නෙවෙයි ඇලදොල ගංගා, මහා මුහුද, මහා සාගරය පවා වෙනස් වෙනවා. එහෙන් බලපුවහම මේ ලෝකේ තියෙන්නේම සම්මුති දේවල්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් බලන්න දැන් මම මේ පරෝගනින ෂූර් දැන් අපි මේක සම්මුතියක්නේ. සිවුර කියලා කියන්නේ සම්මුතියක්. දැන් මේක මහන්න කලින් මේක රෙද්දා. දැන් මේක කපලා මේ විදිහට මැවුවාම අපි සිවුර කියලා කියනවා. මේ සිවුර අපි කතරක් කරගෙන කෑල්ලෙන් කෑල්ල කැපුවොත් අපි කියනවා ඒකට සිවුර කියන්නේ රෙදි කෑලි කියනවා. හරි බලන්න. චීවරය දැන් ඔන්න රෙදි කෑලි වුණා. තවත් චූටියට කපනවා. ඊට පස්සේ රෙදි පටි වුණා. දැන් රෙදි කෑලි කියන්නේ දැන් පටි. අර සම්මුතිය වෙනස් වෙනවා. ඊළඟට පින්නතොනේ ඊළඟට මේක අපි තවත් කොඩා කරනවා. අපි හිතමු නෝරු කෑලි ගන්නවා. ඊළඟට දැන් කියන්නේ රෙදි පටි කියන්නේ දැන් නූල්. තවත් කොඩා කරනවා පුළුන්. තවත් කොඩා කරනවා දූවිලි. තවත් කොඩා කරපුවාම පරමාණු. ඒ පරමාණු ඇතුලේ තියෙනවා පින්නතුනේ ස්වභාවල් හතරක්. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. ඒක ඕනම දෙයක අවසානයේ තියෙන ස්වභාවල් හතර. තද ගතිය, තද ස්වභාවයක් තියෙනවා, වැගිරෙන ස්වභාවයක් තියෙනවා, ඒ වගේම ශීත උණුසුම් ස්වභාවයක් තියෙනවා. ඒ වගේම වායු ස්වභාවයක් තියෙනවා. ඒතර බලන්න මේ විදිහට ගත්තහම මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙන දේවල්. දැන් අපිට දාලා තියෙන නංගොත් කොතර වෙනස් වෙනවද? දැන් අපි ඉපදිච්ච කාලේ ඉපදුනාට පස්සේ අපේ දෙමව්පියෝ අපිට නමක් දැම්මා. දැන් ඒ නම නෙවෙයි අපි පැවිදි වුණාට පස්සේ නම වෙනස් වුණා. අර බලන්න සම්මුතීන් කියන දේවල් වෙනස් වෙනවා. හැබැයි සම්මුතිය වෙනස් වුණාට පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථයේ ස්වභාව තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් පරමාර්ථ ධර්ම තියෙන හතරක්. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මෙන්න මේ හතර. පරමාර්ථ කෙනකේ විශේෂම තේරුමක් තමයි වෙනස් වෙන්නේ. දැන් බලන්න චිත්ත, සිත වෙනස් වෙන්නේ නැද්ද? සිත වෙනස් වෙනවා. එහෙනම් කොහොමද මේක පරමාර්ථයක් වුනේ? මේක පරමාර්ථයක් උනේ හිතෙන් කරන කාර්ය වෙනස් වෙන්නේ නැහැ. හිතෙන් කරන්නේ හිතන එකනේ. ඒ වැඩේ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සිත පරමාර්ථයක්. චෛතසික කියලා කියන්නේ සිතේ පහළ වෙන සිතුවිලි. සිතේ පහළ වෙන සිතුවිලි භාගතුන් වහන්සේ 52ක් දේශනා කළා තියෙනවා. බලන්න අපිට මේ පුංචි ධර්මයක් නෙවෙයි ලැබුණේ. ඕනම පුජ්‍යලේකුගේ සිතේ පහළ වෙන සිතුවිලි ප්‍රමාණය පවා අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කියලා. දැන් අද වෙනකන් කිසිම ප්‍රාත්මයකට බැරි වුණා නෑ සිතුවිලි 52යි නෙවෙයි 51යි කියලා එකක් අඩු කරන්න. එකක් වැඩි කරන්න බැරි වුණා. එහෙමනම් මේ චෛතසිකයන්ගේ ස්වභාවය දැන් අපි හිතමු ලෝභ කියන චෛතසිකය. චෛතසිකය කියන්නේ සිතුවිල්ල. මේ ලෝභ සිතුවිල්ලෙන් පින්නතර ලෝභ කරන්න විතරයි පුළුවන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා දැන් ශ්‍රද්ධාව කියන්නේ අපිට පේන දෙයක් නෙවෙයි ඒක සිතුවිල්ලක්. ශ්‍රද්ධා চৈতසිකයෙන් කරන්න පුළුවන් ශ්‍රද්ධාව විතරයි. සති සිහියකින් চৈতසිකයෙන් කරන්න පුළුවන් සිහිය උපදවන්න විතරයි. වෙන දෙයක් කරන්න බෑ. එහෙමනම් මේ চৈতසිකත් වෙනස් වෙන්නේ නැහැ. එනිසා ඒක පරමාර්ථයක්. තුන්වෙනි පරමාර්ථය තමයි රූප. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් රූප කියන වචනේ තේරුම රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූප රූප කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. කැඩිලා බිඳලා විනාශ වෙලා යන දෙයකට තමයි රූප කියලා කියන්නේ. එහෙනම් කොහොමද රූපේ පරමාර්ථයක් උනේ? පින්නතුනේ රූපයේ පරමාර්ථයක් උනේ ඒක අවසානයේටම ගියාම ඒකේ තියෙන ස්වභාවල් හතර. දැන් මේ ඔක්කොම සම්මුතනේ. මා ඉදිරියේ තියෙන දැන් මේ මේසය අපි මේකට දාලා තියෙන සම්මුතියක්. දැන් මුල් කාලේ ඉඳලම මේ මේසේ අපි හඳුරගත්තේ පුටුව කියලා නම් අපි මේකේ පෙන්වන්නේ මේ තියෙන පුටුව කියලා තමයි පෙන්වන්නේ. අපි හඳුනාගත්ත මේක මේසේ කියලා. දැන් මේකේ තියෙන ලෑලි ටික අයින් කරනවා. මේ උඩින් තියෙන ලෑලි ටික ගලවලා කකුල් හතරක් ගැලෙවුවම මේක නෑ. අපි කියනවා ලී කියලා. පොරවක් කරගෙන ඒ ලී ටික පලනවා. ඊළඟට ඒක දර වෙනවා. ඊළඟට තවත් චූටියට එක කීරි කරනවා. ඒක කීරි වෙනවා. ඊළඟට මොකක් හරි මැෂිමක් දාලා මේක කොඩු කරනවා. ලේ කොඩු වෙනවා. ඊළඟට පින්නතොනේ ඒක තවත් කුඩා කරන අර විදිහටම දූවිලි වෙනවා. තවත් කුඩා කරපුවාම ඒක පරමාණු වෙනවා. ඒ පරමාණු ඇතුලේ තියෙන කොටස් හතරක්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. මෙන්න මේ ස්වභාවල් හතර වෙනස් වෙන්නේ මේ ලෝකයේ තියෙන දැන් මේ ගොඩ නැගිලි යාන වාහන ඔක්කොම අඹරලා පරමාණු බහටපත් කරත් ඒකේ තියෙන කොටස් හතරයි වෙන්නේ. ඒ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. අන්න ඒ නිසා රූපයක් පරමාර්ථයක් බවට පත් වෙනවා. අවසාන පරමාර්ථය තමයි නිබ්බාන. නිවන. නිවන කියලා කියන්නේ ඇත්තටම වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ අකුප්පාචේතෝ විමුක්තිය කියලා කියන්නේ. පින්නතුනේ මේ ලෝකයේ තියෙන හැම විමුක්තියක්ම හැම සැනසෙල්ලක්ම හැම සැපයක්ම වෙනස් වෙනවා. ඒ වැඩි ඕනනේ අපිට හිතේ එක්කමක් හඳුනාම අපි මොනවා හරි පෙරසෙච්ච මොන මොනවා හරි පැනඩෝල් දෙකක් ගත්තාම ඔන්න සුව වෙනවා. සුව වුණාට පස්සේ සමහර අය කියන අම්මෝ ඇටි අන්තං මට නිකන් නිවන් දැක්ක වගේ කියලා කියනවා. එහෙම කියන අහලා තිනේ. හැබැයි ආය ඔලුව කැක්කුම් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එහෙම එකක් නෙවෙයි නිවන කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ නිවන් දැක්කොත් දැක්ක තමයි. ආයක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ පරමාර්ථ ධර්මයන් විශේෂයෙන් පැහැදිලි කරන ධර්මයේ තමයි අභිධර්මය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ දැන් අපි කර්ම කියලා කිව්වම අපි කුසල කර්ම කරනවා අකුසල කර්ම කරනවා. දැන් කර්මය කර්මය කියලා සමහරව අපි භාවිතා කරන්නේ දැන් දුක පැත්තට තමයි නරක කර්ම තමයි අපි කර්මය කර්මය කියලා පැහැදිලි කරන්නේ. දැන් මෙතන කර්මය කියලා කිව්වහම කුසල කර්මත් ආයිති වෙනවා අකුසල කර්මත් ආයිති වෙනවා. එතකොට දැන් බලන්න අපි ඉස්සෙල්ලම ගමුකෝ අකුසල මේ ලෝකේ අකුසල ධාති ගොඩාක් තියෙනවා. එකක් තමයි අපි විශේෂයෙන්ම ඒ දෙක ගැන කාලය පමණින් කතා කරොත් වටිනවා. කුසල කර්මත් අපි කාලය පමණින් කතා කරමු. පින්නතුළු ප්‍රධානම දෙයක් තමයි අපි ඇලෙනවා. කියන්නේ අපි ලෝභ කරනවා. එතකොට මේ ලෝකේ විවිධාකාර ලෝභය මුල් වෙලා කෙරෙන අකුසල කර්ම තියෙනවා. ලෝභය මුල් වෙලා කෙරෙන අකුසල කර්ම තියෙනවානේ. ඊළඟට අපට තියෙන ප්‍රශ්නේ තමයි ද්වේෂය මුල් වෙලා තරහව මුල් වෙලා කරන අකුසල කර්ම තියෙනවා. එතකොට මේ ලෝකේ ලෝභය මුල් වෙලා අපි ගත්තොත් දැන් පංචිල් ගත්තොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, සුරාමේ දැන් මේකෙන් ලෝභය මුල් වෙලා කරන ඒවාක් තියෙනවා, ද්වේෂය මුල් වෙලා කරන ඒවාක් තියෙනවා. දැන් ප්‍රාණඝාත බැලු බැලමට කෙලිම ද්වේෂය. අදත්තාදාන බැලු බැලමට සාමාන්‍යයෙන් ලෝභය. කාමිත්‍යාචාර ලෝභය. මුසාවාද ඒක ද්වේෂය නිසා කියන්නත් පුළුවන්, ලෝභය නිසා කරන්නත් පුළුවන්. ඊළඟට මත්පැන විශේෂයෙන් අපිට පේන විදිහට ලෝභය. එතකොට බලන්න මේ විදිහට මේ ලෝකයේ තියෙන සියලු අකුසල කර්ම එක්කෝ ඇලීම නිසා කරනවා නැත්නම් ගැටීම නිසා කරනවා. දැන් බලමු අපි ලෝභය මුල් වෙලා. ඔය කියන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ආදී මේ අකුසල ධර්ම අපි ගත්තොත් මේ වාගේ විපාක වාර පින්නතල ගන්නවා. දැන් ප්‍රාණඝාත කිරීමෙන් සසර වසනාතුරුම පින්නතුනි ඒ කෙනාට හොඳ නිරෝගිමත් ජීවිතයක් ලබන්න හරි අමාරු. සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කිරීමේ විපාක තමයි බොහෝ වෙලාවට අපාවල දුක් විඳලා විඳලා අවශේෂ වශයෙන් මනුලෝ ඉපදුනහම අංග විකලයි. ඒ වගේම ඉපදිච්ච දවසේ ඉඳලා ලෙඩු. දැන් බලන්න පිළිකාරෝහලට ගිහිල්ලා ලස්සන දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තුරු කියන අනේ හාමුදුරුවනේ තව සතියයි වෙලා මේ ඉන්නේ. ඇයි ප්‍රාණඝාත කළා උන නරක උපතක් කරා ගියා. ඊළඟට බලන්න හොරකම් කිරීම විපාක. හොරකම් කරන්නේ ආශාවෙන් ලෝභය මුල් වෙලා හොරකම් කරනවා. එතකොට බලන්න ලෝභයේ මුල් වෙලා හොරකම් කළා ඊළඟට මොකද වෙන්නේ? ඔන්න ඉපදුනහම දැන් හැබැයි ඉතින් අපාගත වෙලා අවශේෂ විපාක හැටියට උණු මනුලෝ ඉපදුනාට පස්සේ කුසට ආහාරක් නැහැ. ඊළඟට ගසට වස්ත්‍රයක් නැහැ. හිසට සෙවණක් නැහැ. හිතට නිවණක් නැහැ. අදටත් බලන්න මේ රටේ පාලංගට බෝක්ලියට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඇයි මේ ආශාව නිසා හොරකම් කළා නරක උපතක් කරා ගියා. ඊළඟට පින්නතුනේ දැන් බලන්න ලෝභය නිසා කාමයේ වර්ධව හැතිරෙනවා. මේ ජීවිතේ කොහොම හරි මේක හංගගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ නපුංසකයි. ඊළඟට බලන්න බොරු කියනවා. මේ පංචශීල ප්‍රතිපදාවේ නරකම සිකපදේ තමයි බොරුව. අපේ අය ගොඩාක් හිතාගෙන ඉන්නේ මේ සැහැල්ලුම ශික්ෂාපදේ තමයි බොරුව කියලා. ඒකනේ දැන් ගොඩාක් අයගෙන් මම අහලා තියෙනවා සිල් රකින්නවාද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සිල් රකින්නවා ඉඳලා හිටලා බොරුවක්. එහෙමනම් ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති එක තමයි අපි අය කරන්නේ. පින්නතොනි මේ බොරු කියන කෙනාගේ කිසිම ස්වභාවයක් නැහැ. කිසි ක්වොලිටියක් නැහැ. සාමාන්‍යයෙන් බොරුව කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. අපි මේක විශේෂයෙන් හදාගන්න ඕනේ සමහරුන්ට මේක පුරුදු වෙලා, ඇබ්බැහි වෙලා. කිසිම ලාභයක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ, බොරුමයි කියන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක ඇබ්බැහියක් ඇත්තටම. ඇබ්බැහියක් කියලා කියන්නේ මම ඒක උදාහරණකින් කියන්නම්. ඉස්සර අපට ගොඩාක් උපකාර කරපු මහත් එක්කෙක් අපි කියාට අයියා කියලා කියන්නේ. හරියම හොඳයි. සංඝයා ලෙඩ වුණාම එක්කන් යනවා ස්ථානේ වැඩ කරනවා හැබැයි ටික දවසක් ඉතින් ඇසුරු කරනකොට මට තේරුණා හරියට බොරු කියනවා සාමාන්‍යයෙන් මේ අපේ පැලවෙන බොරු කියනවා ඉතින් මම දවසක් කල්පනා කළා මේ අපි මෙයාගේ ප්‍රයෝජනෙ ගන්නවා වගේම මෙයාට මේ අඩුපාඩු කියලා දෙන්න ඕන ඉතින් දවසක් මම ඒ මහත්යට කිව්වා මම ඔයාට පොඩි බඩුවක් කියලා දෙන්නම්. ඔයා ඒකට කැමතිද? ඔයාගේ අඩුපාඩුවක්. ඉතින් මෙයා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මං එන්නේ ඒවට හදාගන්නනේ. මට කියලා දෙන්න. ඉතින් මං කිව්වා තරහ වෙන්න එපා. ඔයා හරිම හොඳයි. හැබැයි ඔයාගේ තියෙන අඩුපාඩුව තමයි ඔයා බොරු කියනවා මට ගොඩාක් අහුවෙලා තියෙනවා. ඒ වෙලාවේ බලන්න මේ මහත්තයා බොහොම සංවේග වෙලා මට කියනවා. ස්වාමීන් වහන්සේ මේ බොරු කියන්න ඉගෙනුවේ අපේ අම්මා කිව්වා. ඉතින් මට ඒ වෙලාවේ පුදුම හිතුණා මං හවේ මොකද? අම්මයි ඉගෙනුවේ. අපේ අම්මගේ තිබුණ දෘෂ්ටියක් පුංචි කාලේ ඉඳලා අපිට ඇත්ත කියන්න දුන්නේ අපිට කියනවා පාඩම් කරලා එහා ගෙදර ආන්ටිට කියන්න පාඩම් කරේ නෑ ශ්‍රී ලංකාව කියලා. ඊළඟට ඒ අම්මා කියනවා මේ ළමයින්ට දාලා තියෙනවා යමක් කියලා කරොත් ඒක කෙරෙන්නේ නැහැ. ඒක නිසා ඒ කියන කමක් නැහැ එක්කෝ. මෙයා මට කියනවා මම රට යනකොට මේ වීසාත් හම්බෙලා රට ගිහිල්ලා එනකම් මගේ යාළුවන්ට කියන්නේ. ඉතින් මොකද අපේ අම්මා කියලා තියෙන එහෙම කිව්වොත් ඒක කෙරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මට යාළුවෝ ගොඩාක් අහිමි වෙලා තියෙනවා. දැන් මේ ඒ ඒ නිසා දැන් මෙයාට හැම දෙයකම අර බොරු ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් බලන්න පින්නතනේ පොඩි දරුවෙකුට අර සිනහාමුසු මුහුණින්වත් බොරුවක් කියන්න දෙන්න හොඳ නැහැ. මොකද මේ බොරුව නිසා මොකද සිද්ධ වෙන්නේ? මහා විපාක වාරයක් විඳින්න වෙනවා. ඒ වගේ මිනිස්සෙක් විච්ච ගමන් කතා කරන්න බෑ ගොළුයි. මේ හැම දෙයක්ම හේතුවක් නිසානේ. ඒක නෙමේ ධර්මයට හේතුඵල න්‍යාය කියලා කියන්නේ. එහෙමනම් බොරු කීම නිසා අනිවාර්යයෙන්ම පින්නතුනි ගොළු වෙලා උපදින්නේ. ඉතින් මේ කාරණේ ගැන විශේෂයෙන්ම කියන්නට ඕන. දැන් අපේ ස්ථානෙකට ඉස්සරෝයි මීත්‍රිගල සේනාසනයේට ජර්මනි ඉඳලා ආව මහානවෙන්න තරුණේ. අවුරුදු 25ක විතර තරුණේ. ඉතින් මෙයා ඔය අන්තර්ජාලෙන් ධර්මයේ කියවන හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉතින් කොහොම හරි මහාන වුණා. දෙමෝපියන්ගේ අවසරය පැයි මහාන වෙන්න. ඉතින් මෙයා යෝගාභ්‍යාසයක යෙදෙනවා කියලා තමයි තාත්තගෙන් අවසර ගන්න තිබුණේ. ඉතින් අවසරේ පරිදි මහාන කළා. ටික කාලයක් යනකොට මේ තාත්තාව ලංකාවට පුතා බලන්න. පුතා ඒකට හොඳට මහානදම් පුරනවා. තාත්තා කැමති නෑ හැබැයි පුතා මේ විදිහට මහාන වෙලා ඉන්නවට. මොකද මේ මහත්මයාගේ කිසිම ආගමක් නෑ යාට. ඉතින් මේ තාත්තට ජර්මන් භාෂාව විතරයි පුළුවන්. හැබැයි පුතාට ජර්මනුත් පුළුවන්, ඉංග්‍රීසිත් පුළුවන්. තාත්තා ජර්මන් භාෂාවෙන් කියන දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ පුතා හාමුදුර අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේට කියනවා. අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. මොකද තාත්තා මහාන වෙලා ඉන්නවට කැමති නෑනේ. ඉතින් පුතා හාමුදුරුව තාත්තට කිව්ව තාත්තේ මේ හාමුදුරුව කියනවා තාත්තා කියන ඇත්තම කියන්න ඕනේ බොරු කියන්නේ නැතුව කියලා. ඒ වෙලාවේ මේ අවුරුදු 65ක් අතර විසුදු මහත්තයා පුදුම වෙලා කියනවා මමයි පුතා විතරක් නෙවෙයි මා දන්න තරමින් අපේ પરම්පරාවේ කෙනෙක්වත් බොරුවක් කියනවා මට අහු වෙලා නැහැ කිව්වා. එතකොට බලන්න ආගමක් නැහැ. අපි හිතන්නේ සුදුහම කියලා කිව්වම ඔක්කොම වැරදි එතනයි තියෙන්නේ කියලා. නමුත් බලන්න පරම්පරාවේ කෙනෙක්වත් බොරුවක් කියනව අහුවෙලා නැහැ. එතකොට බලන්න අපි බෞද්ධ කියන අපි කටේ තොලේ නොගෑවි කොච්චර ලස්සනට බොරු කියනවද? එහෙමනම් මේ බොරුව මම මේ තරම් මේකට කාලය ගත්තේ බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලේ උන්වහන්සේගේ අතින් නොයෙක් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. ඔය කියන පන්සිල් වල සමහර ශික්ෂාපද එහෙම් පිටින්ම කැඩිච්ච අවස්ථා තියෙනව නැත්තේ නෑ. හැබැයි මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේ ජීවිතේ නිසාවත් බොරු කියලා නෑ. එහෙනම් බොරු කියන එක හරිම භයානක අකුසලයක්. ඊළඟට දැන් බලන්න මේ ලෝභයේ මුල් වෙලා මත් වතුර බොනවා. ඒක විපාක හැටියට මොනවද වෙන්නේ? උපදින හැම ජීවිතයකම පින්නතුනේ මොලේ කලඳක් නැහැ. දක්ෂ නැහැ ඉගෙන ගන්න බෑ. උම්මත්තකයි. මිනිස්සු කොච්චර ඉන්නවද? දෙමව්පියන්ට හොඳට සල්ලි තියෙනවා. ළමයි හරි මෝඩයි. ඇයි එහෙම මොඩේ? ආශාව නිසා මේ මත් වතුර බිව්වා අන්න නරක උපතක් කරා කියලා. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේවා අහනකොට කෙනෙකුට බියක් ශාල බයක් වගේ ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවයක් නේ. මොකද දැන් ඒ බය ඇති වෙනවා කියලා කියන්නේ මම ඇත්තට මේකට සතුටුයි. මොකද බය ඇති වෙනවා කියලා කියන්නේ ඒකට සම්මාදිට්ඨිකයි. දැන් සම්මාදිට්ඨික නැත්තම් ඔය මොන බරුද පිස්සුනේ කියලා නිශ්ශබ්ද වෙලා ඉන්න පුළුවන්. නමුත් බයක් ඇති වෙන්නෙම කර්මයේ කර්මඵලය පිළිබඳ එයාට විශ්වාසයක් තියෙනවා. එහෙනම් එයාට ගැලවෙන්න පුළුවන්. පින්නතුනේ අහලා තියෙනවද ලෝණඵල සූත්‍රය? ලෝණඵල සූත්‍රය හරි වටිනා සූත්‍රයක්. දැන් බලන්න මේ කෝප්පෙට වතුර එකක් පුරවලා තියෙනවා. මම මේ වතුරකට දානවා ලුණු කැටයක්. ලුණු කැටයක් දාලා හොඳට ඇඟිල්ලෙන් දිය කරනවා. දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් මොන රහ දෙන්නේ? ලුණු රහ. මම මේ කෝප්පෙට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් අරගෙන ලොකු වගාලෙලකට දානවා. ඊළඟට උණ පොල්ලක් හරි දාලා හොඳට කලත්තලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් ලුණු රහ එනවද? ඇයි එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ අතින් අකුසල් වෙලා තියෙනවා නම් ලිඳේ වතුර වැඩි වගේ අකුසලය අමතක කරලා අපි කුසල් වැඩි කරන්න ඕන. දැන් අපි අකුසලයක් වුණා වුණා කියන අහයෙන් අඩ අඩ ඉඳලා වැඩක් නැහැ. ඒක අමතක කරලා මොකද්ද අපි කරන්න ඕනේ? ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න ඕනේ. කුසල් වැඩි කරනකොට වතුර වැඩි වෙනකොට ලුරහින් නැහැ වගේ කුසල් වැඩි වෙනකොට අකුසලෙ යටපත් වෙලා යනවා. මේක මං හදාගත් උපමාවක් එහෙම නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. එහෙනම් මේ ඇත්තන්ගේ ජීවිතවල වුණත් මොනවා හරි අඩුපාඩුවක් ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමිත්‍යාචාරයක් වෙලා තියෙනවා නම් ඒකත් අනිත්‍යයි කියලා අමතක කරලා දැන් අපි කරන්න ඕනේ මොකද්ද වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්න ඕන. දැන් අපට සැනසෙල්ලක් තියෙනවනේ. හරි අපෙන් අඩුපාඩුවක් වුණත් මේ ධර්මය තුල ඒ කියන්නේ මේකට කරුණා ශාසනය කියලා කියන්නේ ඕනම වැරදිච්ච කෙනෙකුට පින්නතුට පිළිසරණක් මේකේ තියෙනවා. හැබැයි ඉතින් වැරදි පහක් සිද්ධ වුණොත් නම් ගොඩ එන්න බෑ. ඒ තමයි පංචානන්තරිය පාප කර්ම පහ. අපි කවුරුත් ඒ පාප කර්ම කරගෙන නැහැ. එහෙමනම් අපි හැමෝටම සැනසෙන්න පුළුවන්. එතකොට දැන් මං විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ දැන් අපි ලෝභයේ මුල් වෙලා නොඑක් අකුසල කර්ම කරනවා. පින්නතුනි කොච්චර අකුසල කර්ම දහස් ගාණක් ඇති ලෝභයේ මුල් වෙලා කරන ලක්ෂ ගාණක් ඇති අකුසල කර්ම. ඒ සෑම අකුසල කර්මයක්ම සිද්ධ වෙන්න මූලිකවම බලපාන සිත් අටයි. ඒකෙම ක්‍රියාකාරී සිත් හතරයි ඇත්තටම. එහෙනම් ඒ සිත අපි දැනගත්තාම කෙලින්ම අකුසලෙන් අපට බේරෙන්න පුළුවන්. දැන් අපිට සමහර වෙලාවට කුසලයක් කරන්න ගියත් කෙලින්ම අපිට මේ ධර්මයේ ටිකක් දන්න නිසා කෙලින්ම පිනතුන සිතයි මතක් වෙන්නේ. මොකක් හරි ලෝභයක් හිතට ආපු ගමන් හිත තමයි කෙලින්ම මතක් මතක් වෙන්නේ. ආ මේ අහවල් හිතයි පහළ වුනේ කියලා. ඉතින් එහෙනම් මේත්තන්ටත් ඒක හරි වටිනවා. දැන් බලන්න අපි ලෝභ කරන සිත් හතර ගන්න බලන්න. හතරයි මම කියලා දෙන්නේ. අනිත් හතරත් ඒ හා සමාන නිසා. පළවෙනි හිත තමයි සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත. දෙවැනි එක ඒකමයි සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික. අරක අසංකාරික මේක සසංකාරික. ඊළඟට තුන්වෙනි එක සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුත් අසංකාරික ඊළඟට හතරවෙනි එක සංකාරික. ඔත්තරයි. එහෙමනම් දැන් බලන්න අපි ලෝභයක් දැන් අපිට හොරකම් කරන්න දෙයක් තිබ්බහම හිත කෙලින් සොම්නස් සහගත වෙනවා. එනහර සතුටු දැන් Taman සල්ලි දැක්කහම දැන් Tamanට කෙලින්ම සොම්නසක් ඇති වෙනවා. නැත්තම් සමහරු ප්‍රകൃතියෙන්ම බොහෝ සතුටෙන් ඉන්න අය. එතකොට දිට්ඨිගත සම්පයුත්ත. ඔන්න හිත පහළ වෙනවා. දැන් ගොඩාක් සල්ලි තියෙන තැනකින් මං චුට්ටක් ගත්තට මොකද වෙන්නේ කියලා එයාට හිතක් පහළ වෙනවා. දැන් ගොඩාක් අය කියන්නේ ඔය තියෙන තැනකින් හොරකම් කරාට මොකද වෙන්නේ කියලා. අන්න එයා දෘෂ්ටිය වරද්ද ගන්නවා. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. තියෙන තැනින් ගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් බලන්න සතුට තියෙනවා දෘෂ්ටිය වරද්ද ගන්නවා එකපාර මෙතනින් සල්ලි ගන්නවා. අන්න පළවෙනි හිත. ඔක ඔය විදිහට කාමිත්‍යාචාර වෙන්න පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන්. දෙවනි හිත ඕකමයි. සෝමනස්සේ තියෙනවා සතුට තියෙනවා. ඔතන මහ ගොඩක් තියෙනවනේ ඔතින් ගත්තට මොකද වෙන්නේ කියලා යාට හිතක් පහළ වෙනවා. හැබැයි හිතක් පහළට ටිකක් පසු බහිනවා. පසු බහැලා තමයි ගන්නෙ. එහෙමත් වරකම් සිද්ධ වෙනවනේ. දැන් සමහරලාට පස බැබැහිනකොට නෝනා කියන ඔයා විතරක් කොහොම ඉඳලා බෑ. දැන් බලන්න ඇමතිතුමා මෙහෙමනම් සභාපතිලා මෙහෙමනම්. ඔයා චුට්ටක් ගත්තට මොකද වෙන්නේ? අපිටත් ළමයි ඉන්නවනේ කියලා නෝනා උත්සාහ කරනවා. අන්න එතකොට හොරකම් කරනවා. අන්න දෙවන හිත පහළ වෙනවා. ඒකට කියන්නේ සසංකාරික. තුන්වෙනි හිත සෝමනසී තියෙනවා. හැබැයි ditthිගත විප්පයුත්තයි. ඒ කියන්නේ එයා දන්නවා ඒක අකුසලයක් කියලා. දැන් බලන්න ඔය බොන මිනිස්සු. දැන් බොන මිනිස්සුන්ට මම එක්සරක් අවවාදයක් කරපුවාම ඒ මිනිස්සයා මට කියනවා ආම්දරුවනේ මන් දන්නවා මන් දන්නවා මේක නරක වැඩක් මේක නරක අකුසලයක් කියලා මන් දන්නවා. කරන්න දෙයක් නැහැ කියලා බොනවා. එහෙම ඒවා තියෙනවා නේද? හොරකම් කරන මිනිස්සු ඉන්නවා. හොරකම අහුණාම කියනවා අනේ මම මේක දන්නවා මහා කුසලයක් කියලා කරන්න දෙයක් නැහැ කියලා හොරකම් කරනවා. එහෙම කරන්න දෙයක් නැහැ කියලා හොරකම් කරන මිනිස්සු නැද්ද? ඉන්නවා. කරන්න කියන විපාකය හොඳට දන්නවා. විපාකය හොඳට දැනගෙන ඔහියක් හොරකම් කරනවා. අන්න ඒ අයට පහළ වෙන සිත් තමයි සෝමනස්ස සහගතයි, ditthිගත විප්පලුතයි. ඒගොල්ලෝ දන්නවා කරන වැඩේ නම් හොඳ වැඩක් නෙවෙයි කියලා. ඒක දැනගෙන එකපාරම කරනවා. හතරවෙනි එක ඒ විදිහටම සෝමනස්සේ තියෙනවා. ditthිය වරද්ද ගන්නවා එතන දිට්ඨියා දන්නවා දිට්ඨි දිට්ඨිගත විප්‍රයුක්තයි. එයා දන්නවා මේ කරන වැඩේ වැරදි කියලා. දැනුම් ටිකක් පසුබැහැලා කරනවා. ඔච්චරයි කියන්නේ. ඔය સિદ્ધාන්තය තුළ තමයි සියලුම ලෝභය මුල් වෙලා කෙරෙන සියලු අකුසල් සිද්ධ වෙන්නේ. සම්පූර්ණ නිකන් දැල සතහනක් වගේ නිකන් හිතේ තියාගමුකෝ. ලෝභයේ මුල් වෙලා සෑම අකුසලයක්ම සිද්ධ වෙන්නේ ওই හරහා. ඔන්න ඕන එකක් කාමයෙන් දැන් කාමයේ වරදව හැතරෙනකොට අපි දෙන්නගේ කැමැත්ත තියෙනවා නම් ලෝකයාට මොකද වෙන්නේ? ඒක හරි ප්‍රශ්නයක් නේ කියලා දෘෂ්ටි වරද්දගෙන කරනවා. ටිකක් පසු බහැලා කරනවා. මේ කරන්නේ නරක වැඩක් කියලා හිතාගෙන ඒත් කරනවා. නරක වැඩක් කියලා හිතාගෙන පසු බහැලා කරනවා. ඔන්න ওই ටික තමයි ලෝභය මුල් වෙලා අපි අකුසල කරන්නේ ඔන්න ඔය හතරේ. ඔය හතර තේරුම් ගත්තාම ඕනම ලෝභ හිතක් පහළ වෙනකොට Taman දන්නවා Tamanට පහළ වුණේ මොන හිතද කියලා. ඊළඟට පින්නතුනේ ද්වේෂය. අපිට දැන් ද්වේෂයක් ඇති වෙන තරහ. පින්නතුනේ තරහව ඇති වෙන්නේම ගැටෙන අරමුණක් එක්ක. දැන් බලන්න අපි තරහව ඇති කරගන්න සිත් දෙකක් තියෙනවා. අපිට විවිධාකාර දේවල් වලට සමාජ සාධාරණකම් නොයේ දේවල් වලට අපිට කේන්ති යනවා. කේන්ති යන හේතු හොයන්න ගියොත් කෙලවරක් නැහැනේ. හැබැයි මොන විදිහට අපි කේන්ති ගත්තත් අපි කේන්ති ගන්න සිත් දෙකකින්. කේන්ති ගන්න එක විතර නෙවෙයි. අපි අඬන්නේ. ශෝක කරන්නේ. අර පිළිකුල් කරන්නේ. මේ හැම දෙයක්ම කරන්න හිත් දෙකකින්. ඒක දැනගන්න එක හරි වටිනවා. ඒ සිද්දක තමයි දෝමනස සහගත පටිග සම්පයුත්ත අසංකාරික හිත දෝමනස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත. ඔන්න සිද්දක. එතකොට බලන්න දෝමනස සහගත පටිග සම්පයුත්ත අපිට කේන්තියක් යන්නේම ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් නැතුව අපි කේන්ති ගන්නවද? දැන් හිතන්න ගෙදරක බිරිඳයි ස්වාමියායි දරුවෝ ඉන්නවා නම් බිරිඳ අපේක්ෂා කරන විදිහටම ස්වාමියා ඉන්නවා. වෙලාවට වැඩට යනවා, වෙලාවට ගෙදර එනවා, ගෙදරට අවශ්‍ය බඩු බායන ආදී කෙනක් දානවා, ළමංගී කටයුතු කරනවා, බිරිඳ කැමති විදිහට අඳිනවා, පළඳිනවා. ඉතින් මේ බිරිඳට කීයටවත් මහත්යනසක් කේන්තියක් යන්නේ නැහැ. දරුවෝ ටිකක් ඒ අම්මා හිතන විදිහටම ඉන්නවා නම් කීයටවත් එයා මට කේන්ති යන්න හේතුවක් නැහැ. එහෙමනම් අපට කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් නැතුව කේන්ති යන්නේ කාටවත්. දැන් තමන් කැමති විදිහට හැමෝම හැතිරෙනවා නම් සෝභා දහම පවා දැන් තමන් වහින්න ඕන කියලා හිතනකොට වහිනවා නම් දැන් පායන්න ඕන කියලා හිතනකොට පායනවා නම් දැන් හුළඟ වෙන්න ඕන කියලා හිතනකොට හුළඟ වෙනවා නම් ආ මොකටද කේන්ති ගන්නේ? අපි කේන්ති ගන්නේම ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපට කේන්ති යන්නේ. එතකොට පින්නතුනි දැන් බලන්න දැන් පළවෙනි හිත අපි බලමු පටිඝ සම්පයුත්ත ඉස්සෙල්ලාම ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් හම්බෙනකොට කෙලින්ම හිත දුම්නස් සහගත වෙනවා. එකපාරම කේන්ති යනවා. දැන් අපි හිතමු දැන් මේ බණ අහලා එළියට යනකොටම මේ ඇත්තෝ අක්‍රමැතිම ජීවිතේ දකින්න අක්‍රමැතිම පුජ්‍යල ඉස්සරහට හම්බෙනවා. මොකද වෙන්නේ? ගැටෙන අරමුණක් හම්බුණා හිත දුම්නක් වුණා කේන්ති ගියා. කොතෙන්ට ගියත් මේ මිනිස් වෙනවනේ කියලා කේන්තියක් නැද්ද? යනවා. ඊළඟට උන් අපි හිතමු දැන් බිරිඳයි ස්වාමයා මම මේ උපමා ගන්න මේක තේරෙන්න ඕනේ නේද? මහත්යයි නෝනයි මෙතනදලා යනවා. යනකොටම ජීවිතේ දකින්න අක්කමැතිම පුජ්‍යල ඉස්සරහට එනවා. ඉතින් ඔන්න ගැටුණා, ගැටෙන අරමුණක් හම්බුණා, හිත දුම්නස් වුණා. හැබැයි කේන්තිය පාලනය කරගත්තා. කේන්තිය පාලනය කරගත්තාම නෝනා කියන ඔහොම පුළුවන්ද? ඔයා නිවටෙක් වගේ යන්න එපා මතක නැද්ද අපිට කරපුවා කියලා අර පොහොර දානවා. පොහොර දානකොට මොකද වෙන්නේ කේන්ති යනවා. අතර මට නම් හිතෙන්නේ වැඩිපුරම මිනිස්සුන්ට කේන්ති යන්නේ පොහොර දැමිල්ලේ. එතකොට බලන්න අන්න දෙවෙනි හිත පහළ වෙනවා. පසු බැහැලා කේන්ති ගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක්වත් මගහැරෙන්නේ නැහැනේ. ඉස්සෙල්ලා එකපාරම කේන්ති ගන්න එකත් උන්වහන්සේ දකිනවා. පසු බැහැලා කේන්ති ගන්න එකත් උන්වහන්සේ දකිනවා. ඔන්න සිත් දෙක. ඊළඟට අපි කිව්වා කෙනෙක් අඬන්නේ toy සිත් දෙකෙන් කියලා. දැන් බලන්න ඔය මලගෙවල් වල එහෙම පින්නතුනේ අඬනව නේද? මහා මෝඩ වැඩක්. හිත හදා ගන්න ඕනේ. දැන් බලන්න මලගෙවල් වල හිත අනින්නේ ඇඬුවාම ලොකු දෙයක් කියලා වගේ දැන් අපි අර මලගේ ඥාතියාට සැබෑ ආදරයක් තියෙනවා නම් අඬලා අඬලා අඬ අඬාම අර පාංශකෝඩේ පූජා කරනකොට මොන කුසලයක්ද? එහෙම නෙමෙයි මේක තමයි යථාර්ථය. කෙනෙක් ඉපදුනොත් වාය ධම්මා සංඛාර අනිත්‍යවත සංඛාරා. මේ කිසිම සකස් සිච්ච දෙයක් ස්ථිර නැහැ. මේක තමයි ස්වභාවය. ඔය විදිහට හිතින් මෙනෙහි කර කර පින් දෙනවා නම් අරණාපියාපින් බලාපොරොත්තු වෙන පින් ගන්න පුළුවන්. අපේ අය කරන්නේ පින්නතුනි බොරු ක්‍රියාවක් නේ. ක්‍රියාව කියලා කියන්නේ කුසලයක් නෙවෙයි. චේතනාවයි කුසලෙ වෙන්නේ. දහස් ගානකට දන් දෙන්න පුළුවන් මහා ලොකු දානශාලාවක් හදලා. එතන කෙනෙකුට කියන්න බෑ පින්නතුනි කුසලයේ සිද්ධ වෙනවා කියලා. එතන චේතනාව තමයි කුසලයේ බවට පත් වෙන්නේ. එතකොට බලන්න කෙනෙක් අඩන්නේ දෝමනස්ස හිතකින්. එතකොට මේ කේන්ති ගන්නවා වගේම එකක් තමයි ඇඳීමක්. දැන් අපි හිතන්නේ කෙනෙකුට කේන්ති යනකොට බලන්න යකෙක් වගේ කේන්ති ගිහිල්ලා කියලා අපි බයිනවා. ඇඳීමත් ඒකමයි. දැන් බලන්න ගැටෙන අරමුණක් හම්බුණා. Taman ප්‍රිය කරන කෙනෙක් මැරුණා. මැරුණා කියලා කියන්නේ ගැටෙන අරමුණක් හම්බුණා. ගැටෙන අරමුණක් හම්බෙච්ච ගමන් හිත දෝමනස්සයටපත් වෙනවා. හිත දෝමනස්සයටපත් වෙනවා අපි අඬනවා. ඒකනේ වෙන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් කෙනෙක් මරුණාම අපිට වෙන කරන්න දෙයක් නැහැ. එතන පහළ වෙන්නේ දෝමනස්ස හිත. ඊළඟට පින්නතුනේ බලන්න අපි ශෝක කරනවා. දැන් අපි ශෝක වෙනවනේ. අනේ මෙහෙමයි අරමයි කියලා ශෝක වෙනවනේ. ඒ ශෝක කරන්නේ ඒ කාන්තෙන් මේ දෝමනස් හිත් වලින්. ඒ ද්වේෂ හිත් වලින් තමයි අපි ශෝක කරන්නේ. දැන් උදාහරණකින් කිව්වොත් දැන් මේ බණ අහලා යනකොට දැන් අපි සෙරප්පු දෙක ගලවලා ආවේ. බණ අහලා යනකොට සෙරප්පු දෙක නැහැ. එතකොට ඇති වෙන්නේ ශෝකයක්ද ද්වේෂයක්ද? ශෝකයක් ඇති වෙනවා. අයියෝ මගේ සෙරප්පු දෙක නැහැ කියලා අලුත්ම තෙරප්පු දෙක කියලා ඔන ශෝකයක් ඇති වෙනවා. බැරි වෙලා හරි එළියට බහිනකොටම කවුරු හරි හොරෙක් අපේ තෙරප්පු දෙක හොරෙන් උස්සන් යනවා දැක්කොත් ශෝකයක්ද ඇති වෙන්නේ ද්වේෂයක්ද? ද්වේෂයක්. අන්න මගේ තෙරප්පු දෙක අරන් යනවා කියලා කේන්තියක් යනවා. ඒතර පුජ්‍යලයා දැක්කොත් ද්වේෂය දැක්කේ නැත්තම් ශෝකය. ඉතින් මරණෙත් එහෙමයි. ඉතින් මායාව නිතර දෙවිලේ අපිත් එක්ක සම්බන්ධයි නම් මාරයා අපිත් එක්ක කතාවට එනවා නම් මාරයත් එක්ක අපිට කේන්ති යන්නේ නැද්ද? කේන්ති යනවා. මාරයා පේන්නේ නැති නිසා තමයි අපි අඬා වැළපෙන්නේ. සෙරප්පු දෙක ගත්ත මිනිහා දැක්කේ නැති නිසා තමයි අපි ශෝක වෙන්නේ. දැක්කොත් අපිට බැරි වෙලාවක් කෙලින්ම කේන්තිය. එහෙමනම් පින්නතර හොඳට මතක තියාගන්න ශෝක කිරීම අකුසලයක්, ඇඬීම අකුසලයක්, ඊළඟට තරහව කොහොමත් අකුසලයක්. එහෙනම් අපට ඕන දැන් අපි ඇලෙන ගැටෙන විදිහ සිත් වශයෙන් පැහැදිලි කළා. අපිට කේන්ති යනවා නම් ඒ කාන්තෙන් කේන්ති යන්නේ මෙන්න මේ සිත් දෙකේ. ඊළඟට පින්නතුන විශේෂයෙන් අපි දැනගන්න ඕන කුසලය. දැන් අපි ඇලීම් ගැටීම් දෙක ගැන කතා කරා. විශේෂයෙන්ම මේ පින්නතුන කැමැති කොහොමද අපි හරියට කුසල් කරගන්නේ කියලා. ඒවත් කර්මනේ. ක්‍රියාව නෙවෙයි කුසලයේ කියලා කියන්නේ චේතනාව. ඒකර දැන් අපි කුසල් කරනකොට අපේ සිත් අටකින් තමයි දැන් මේ ලෝකේ ගත්නහම මොන තරම් කුසල් තියෙනවා කුසල කර්ම. ඒ හැම එකක්ම කෙරෙන්නේ පින්නතුන සිත් අටකින්. ඒකත් ප්‍රධාන වශයෙන් සිත් අතරයි මේකට පාදක වෙන්නේ. අපි මේ සිත් අතර පොඩ්ඩක් බලමු. පළවෙනි හිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඔන්න පළවෙනි කුසල් සිත. හිත සොම්නස්සහගතයි. දැන් පින් කරන්න ගියාම සතුටෙන් උතුරා යනවනේ. ඉතින් හිත සොම්නස්සහගතයි. ඥාන සම්පයුක්ත කියන්නේ හොඳට කර්මය කර්මඵලය දන්නවා. දැන් මේ බණ අහනකොට බුද්ධ පූජාව තියෙනකොට දන්නවා මේකේ කර්මයක් දන්නවා කර්මඵලයක් දන්නවා. මේකේ මේ වගේ විපාකයක් තියෙනවා කියලා. ඥාන සම්පයුක්ත අසංකාරික සිය කැමැත්තෙන්ම කරනවා. අන්න පළවෙනි කුසල් පිට. දැන් බලන්න මේ සිතින් අපි කුසල් කරගන්න තියන ලොකු දෙයක්. හරීම හිත සතුටෙන් සොම්නසිත ප්‍රෝගන කර්මයේ කර්මඵල විශ්වාස කරගෙන සිය කැමැත්තෙන්ම කරනවා. දැන් එහෙම අපට කුසල් කරන්න පුළුවන් නෙමෙයි. දැන් මේ බණ අහන්න ආවේ හිතේ බොහොම මේ බණ ටික අහන්නේ බොහොම සතුටෙන් නම්. හිතේ සොම්නස තියෙනවා නම්. කර්මය කර්මඵල විශ්වාස කරන මේ බණ ඇසීම පුංචි දෙයක් නෙවෙයි. තමන්ගේම කැමැත්තෙන් මේ බණ ටික අහනවා ඔන්න පළවෙනි කුසල්සිත පහළ වෙනවා. දැන් අපි හිතමු දානයක් දෙනකොට හොඳට සිතෙහි පිළිදීම ඇති කරගෙන කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන සිය කැමැත්තෙන්ම ඒ දාණය දෙනවා නම් ඔන්න පළවෙනි සිත පහළ වෙනවා. දෙවෙනි හිත අර විදිහටම සෝමනස්සේ තියෙන සෝමනස්ස සහගතයි. ඥාන සම්පත්ත ඥානයක් තියෙන කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. හැබැයි සසංකාරිකයි. ඒක පොට්ටක් පහත් වෙනවා. ඒ කියන්නේ පසු බහැලා තමයි කුසලයේ කරන්නේ. එහෙම අවස්ථා පේනවනේ. අපි දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මොන පොය දවසේ නෝනායි මහත්තයා සිල් ගන්න යන්න. එදා ඉස්සර දවසේ ඉඳලා ඇඳුම් දැහැත්ටි කරලා ඔන්න පාන්දර අවදි වෙනවා. අවදි වෙලා ඇඳුම් ගෙහෙම ඇඳගත්තාම ඔන්න වහිනවා. මහත්තයා කියන අද නම් යන්න බෑ මේ වැස්සනේ. නෝනා කියන නෑ නෑ ඔහොම කම්මැලි වෙලා බෑ අපි යමු නෝනා කී මහල මහත්යත් යනවා. අර බලන්න ඒක පසු බහැලා සිල් ගන්න යනවා. අන්න දෙවෙනි හිත. ඉතින් ඕක පින්නතොට හැම කුසලයකටම දාගන්න පුළුවන්. දැන් කුසල් කරන්න ගියහම පසු බහිනවා. පසු බහිනකොට කාගේ හරි උනන්දුවෙන් කරනවා. ඒකත් ලොකු දෙයක්. තුන්වෙනි කුසල් සිත සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්තයි. සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්තයි. එතකොට සෝමනස්සේ තියෙනවා. හැබැයි ඥාණය දෙන්නේ නැහැ. දැන් ඥාණය දෙන්නේ නැතුව හේ පින්කම් කරනවා, කුසල් කරනවා. සිය කැමැත්තෙන්. දැන් බලන්න මම උදාහරණයක් හැටියට කියන්නම්. ඔය දැන් පහුගිය කාලේ වෙසක් එකට ප්‍රොසොන් එකට අපි දාන්සල් දුන්න අපේ තරුණ ළමයි. එක දවසක් ඔය අපේ පැත්තේ ළමයි ටිකක් මට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ඉතින් බොරු කියන්න ඕනේ අපි විනෝදයට මත්පැන් ගෙනල්ලා ඊළඟට ඒවා බීලා අපි සින්දු කියනවා සතුටු වෙනවා. හැබැයි ඊට වඩා පුදුම සතුටක් තියෙනවා හාමුදුරනේ මේ දන්සල් දෙනකොට කියලා කිව්වා. ඉතින් මම හිතුවා ඔයගොල්ලෝ දැන් ওই දන්සල් දෙනකොට ඊට වඩා සතුටක් තියෙනවා. ඒක ඒක හරි. ඒතර කොහොමද ඔයගොල්ලෝ දන් දෙන්නේ? අනේ අපිට පින නැති වැඩක් නෑ. ඒවා අපි හිතන්නේ අපිට ඒක හරි ජෝලි කිව්වා. ඒ වචනෙම පාවිච්චි කරා. එතකොට බලන්න පින්නතර එතන සතුටක් තියෙනවා. හැබැයි කර්මයේ කර්මඵලය ගැන දන්නේ නැහැ. ඥාන විප්‍රයුක්තයි. දැන් ජොලියටනේ දන් දෙන්නේ. අන්න එතකොට අසංකාරිකව මේ වෙනදට සත පහක් දෙන්න කැමති නැති කැමති නැති කෙනා දන්සල් කාලෙට පුදුම දීමක් දෙන්නේ නේද? අර සතුට නිසා දෙනවා. එතකොට එතන පහළ වෙන්නේ ඥාන විප්‍රයුක්ත ඥානය දෙන්නේ දැන් එහෙම දැන් පින්නතන කොච්චර අය කුසල් කරනවද? කියන්නේ ඥාන සම්පයුක්ත නැහැ ඔහේ කරනවා. අන්න තුන්වෙනි හිත. තවත් උදාහරණකින් කිව්වොත් අපි හිතමු ගෙදරකට ගියාම ඔන්න දැන් සමහර පුංචි දරුවෝ ඉන්නවා. හාමුදුරුව දැක්කම හරි සතුටු. ඇවිල්ලා වඳිනවා, යාගේ දේවල් ගෙනත් දෙනවා. බොහෝම සතුටෙන් එයා ඒ හාමුදුරුවත් එක්ක ඉන්නවා ඒ කාලය තුළ. දැන් හැබැයි ළමයාට සතුට තිබ්බට එයාට කර්මයේ කර්මඵලය ගැන දැනුමක් තියනවද? නැහැනේ. අන්න ඥාන විප්‍රයුක්තයි. අසංකාරිකයි තමන්ගේම කැමැත්තෙන් කරනවා. හැබැයි ඥානෙ යෙදිච්ච නැති කුසල් ප්‍රබල කුසල් නෙවෙයි. ඊළඟට හතරවෙනි එක ඒ විදිහටම සෝමනස්සේ තියෙනවා ඥානෙ යෙදෙන්නේ හැබැයි ඥානෙ යෙදුන් නැතුවට ඥානෙ යෙදෙන්නෙත් නැහැ සසංකාරිකයි. ඒ කියන්නේ ටිකක් පසුබැහැලා කරනවා. එතකොට දැන් බලන්න අපි මේකෙන් තේරුම් ගන්න ඕන පින්නතුණී කෙනෙකුගේ ක්‍රියාවෙන් කවදාවත් කුසලය හොයන්න බෑ. පහළ වෙන චේතනාව අනුව තමයි කුසල් හොයන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් මෙතන හොඳ ආසනයක් හදලා මේ මහත්යෙකුට වාඩි වෙන්න කියන පරියන්ක ගහලා. ඉතින් වාඩි වෙන්න කියන්නේත් නෑ. එයා වාඩි වෙලා ඉන්නවා. වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට උඩුකය කෙලින් තියාගෙන ඉන්නවා. දැන් මම එනකොට මෙයා භාවනා කරනවා. මට එක එක එල්ලේම කියන්න පුළුවන්ද මේ මහත්යා දැන් මේ හොඳ කුසල් සිතින් භාවනා කරනවා කියලා. කියන්න බෑ. දැන් යා හොඳට ඉඳගෙන හොඳට උඩුකය කෙලින් තියාගෙන කාම සිතුවිල්ලක් හිත හිතා ඉන්න බෑද? කාම විතරකයක ඉන්න බැරිද? පුළුවන්. නැත්තම් පුදුම විදිහට කාට හරි දේශ කර කර ඉන්න බෑද? පුළුවන්. එතකොට පින්නතුනි කෙනෙකුගේ ඉරියව්ව දිහා බලලා එයා කුසල් කරනවද අකුසල් කරනවද කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් කුසලයේ කියන්නේම පින්නතුනි චේතනාව. කර්මයේ කියන්නේම චේතනාව. චේතනහම් භික්කවේ කම්මං වදාමි. මහණනි චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. කවදාකවත් ක්‍රියාව කුසල්ද අකුසල්ද කියලා හොයන්න බෑ. එතකොට දැන් පින්නතුලා තේරුම් ගන්න ඕන පින්නතුල්ලා ගිහියන් හැටියට කරන සෑම ක්‍රියාවක්ම කුසල් සිත් යෙදෙන විදිහට කරන්න පුළුවන්. තාම්ම කෙනෙක් ගෘහණියක් හැටියට උයනකොට අනේ මං මේ උයන ආහාරයෙන් මගේ ස්වාමියා දරුවන් ආයු වර්ණ සපවල ප්‍රඥාව වැඩේවා කියලා ඉවවනම් කුසල්. බාසුන් නැහැ කෙනෙක් මේ බිත්ති බඳිනකොට සල්ලිත් හම්බෙනවා තමයි. අනේ මේ නිවසේ ඉන්න අය මම මේ හදන නිවහන තුර සැපසේ ජීවත් වේවා. කුසල්. රිය දුරක් වාහනේ එළවනකොට අනේ මේ විශාල පිරිසක් කෙනෙක්ගේ ජීවිත මගේ අතේ තියෙන්නේ. මේ අය මං ආරක්ෂා කරගන්නවා කියලා හිතාන ඒ රියදුරු රැකියාව කරොත් කුසල්. පින්නතුනි මොකද්ද කුසල් සිද්ධ වෙන්නේ නැති වෙන්න ඕනම එකක් කරන්න පුළුවන් කුසල් සිද්ධ වෙන විදිහට. ඒක වැඩෙත් හොඳට කෙරෙනවා කුසලයකුත් සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් මේ චේතනාව හරිම අපරාධයක්. බොහෝ දෙනා මේ වැඩ කිරීමේදී මේ චේතනා හොඳට පහළ වෙන්නේ නැහැ. කපට චේතනා ඊළඟට ද්වේෂ චේතනා රැවැට්ටීමේ චේතනා මේවා පහල කරගෙන තමයි බොහෝ අය ක්‍රියා කරන්නේ. ඉතින් අපරාධ මේ කුසල් කරගන්න තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. ඒ නිසා පින්නතුන මේක හොඳට තේරුම් ගන්න ඕන. කුසලය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම චේතනාව මුල් වෙලා තමයි අකුසලය කියන එකත් එහෙමයි චේතනාව මුල් වෙලාමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මීට වඩා අපිට කාලය ගන්න වෙලාවක් නැහැ. එහෙමනම් දැන් පින්න තුල තේරුම් ගන්න මේ විපාක වාරයන් අපිට කර්මයේ කර්මඵල ඒ වාගේ තියෙන විපාක වාරයන් කියන්නට කාලයක් නැහැ. නමුත් හොඳට තේරුම් ගන්න අපේ හොඳ චේතනා පහළ වෙනවා නම් එතන ඒකාන්තයෙන් කුසල ක්‍රියා කරනවා. අපේ චිත්තවල නරක චේතනා, ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන් මුල් වෙලා යමක් කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම අකුසල කර්ම. ඒ වාගේ විපාක වාරයන් පින්නතර නොයේක් ධර්ම දේශනා තුල අහලා ඇති. අද මම මේ විශේෂයෙන්ම අභිධර්මයට අනුව කුසල් වෙන සිත් අකුසල් වෙන සිත් පිළිබඳව කාලයේ පමණින් පුංචි විග්‍රහයක් කළේ. එහෙමනම් පින්වත් හැම දෙනාටම කුසල් සිත් දිනු කරගන්නට අකුසල් සිත් යටපත් කරගන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති